උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ මට මේ මෑතක ඉතාමත් අපූරු ග්‍රන්ථ රත්න දෙකක් දකින්න ලැබුණා. ඒක මට මෙතෙක් කියව ගන්න හම්බුනේ නැහැ. නමුත් දකින්න ලැබුණා. ඒ දැක්මම මට හිතුණා විශාල ආශ්චර්යයක් කියලා. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ ග්‍රන්ථයක් කරන්නේ රජයකින් එහෙම නැත්නම් මේ සංවිධානයකින් මණ්ඩලපත් කළා විද්වතුන් ඒවට සහභාගී කරගෙන ඒවට ඕන කරන ප්‍රතිපාදන සපයලා වෙනත් පහසුකම් සපයලා ඒ වගේ යෝධ වැඩපිළිවෙලකින් තමයි ඒ මන් දැක්ක ඒ ආකාරයේ ග්‍රන්ථයක් නිපද වෙන්නේ මේක එහෙම නෙමෙයි මේක එකලා මිනිසෙකුගේ හුදකලා මිනිසෙකුගේ තනි මිනිසෙකුගේ යෝධ පරිේශනාත්මක ප්‍රයත්නය. ඒ ග්‍රන්ථය කොටස් දෙකක් තියෙනවා කාණ්ඩ දෙකක්. එහි නම තමයි මහනුවර යුගයේ අප්‍රකට විත්ති. මුළු මහනුවර යුගයේම අලලා අලගිය මුලගිය තැන් හොයාගෙන ගිහිල්ලා සුල මුල ඒ ඉතුරු වෙලා තියෙන නටබුම් බලලා ඉතුරු වෙලා ඉන්න මිනිසුන් හම්බ වෙලා ඒ ස්ථානවලට ගිහිල්ලා ඉඳලා ඒ ජනතාව එක්ක ආශ්‍රය කළා කරුණු සපයාගෙන ඊට අදාළ ඒවා පිටරටවල් වල තියෙනවා නම් ඒත් ගිහිල්ලා ඒවත් හොයාගෙන අන්න ඒ වගේ හිතන්න බැරි විදිහේ මහා පරිශ්‍රමයක් දරලා තමයි මේ පරිශනාත්මක කෘති දෙක බිහි කරලා තියෙන්නේ මහානිර යුගයේ අප්‍රකට විත්ති. ඉතින් මේ වගේ කෘති දෙකක් පෙරවදනෙන් හඳුන්වා දෙනකොට මේ කෘති සම්පාදනය කරපු මේ හුදකලා ලේඛකයා විද්වතා පරිශකයා නැතුව කොහොමද මං කතා කරන්නේ මම ඔහුට ආරාධනා කළා පෙරවදට එන්නේ කියලා ඔහු ඇවිල්ලා ඉන්නවා ඔහු තමයි සාමීකර පිළපිටියේ සාමීකර අපි බොහොම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා පෙරවදට අයිබෝන් දැන් පොත ගැන අපි කතාවට බහින්න ඉස්සෙල්ලා දැන් මේ වගේ කෘතියක් කරන්න ඔබ තුල අදහස් බීජයක් ඇති උනේ කොහොමද? ඒ ඒකෙන් අපි පටන් ගමු. ඔව් මම මේ පොත ලියන්න පටන් ගත්තේ 2005 වර්ෂයේදී. 2005 මේ 2018 <laughs> එහෙමයි. 2005 වර්ෂයේදී මගේ පියා රෝගාතුරව සිටියේදී මට කතා කරලා කිව්වා අපේ පවුලේ යම්කිසි විස්තරයක් තියෙනවා මුඛ પરම්පරාවෙන් එන ඒක මාව තමයි තෝරගෙන තියෙන්නේ කියන්නේ කියලා මගේ පියා ඒ විස්තරේ මට කිව්වා. එතකොට මම ඒ විස්තරේ සම්පූර්ණයෙන්ම අකුරට ගත්තා. ඒ කියන්නේ ඔබේ පියාගේ පියා ඔබේ පියාට ගිහපු විස්තරේ තමයි ඔබට කියන්නේ. එහෙම නේද? එහෙමයි. මේ විස්තරේ මම ලියාගත්තට පස්සේ මගේ ඊයින් පස්සේ අවුරුද්දක් අවුරුදු දෙකමාරකට වගේ පස්සේ මම මේ විස්තරේ බලලා මටත් ඇත්තටම මේක ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා මේ විස්තරේ ඇත්තද බොරුද මේක ඇත්තටම වෙන්න තිබ්බද කොහොමද කියලා. ඉතින් මම අවුරුදු ඊයින් පස්සේ මම හිතුවා මේක මම ආයෙත් රහසක් හැටියට අපේ පවුලේම පුද්ගලයෙක් කොහෙලා ඒක රහසක් හැටියට මම ආයෙත් කියනවද නැත්නම් මේක ජනගත කරනවද කියලා මට ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ මම හිතුවා මේ විස්තරේ මම ජනගත කළ යුතුයි කියලා. එතකොට ජනගත කිරීමේදී තව ප්‍රශ්නයක් මම බැලුවා මේක දැන් අපේ මුඛ පරම්පරාවෙන් එනකොට අවුරුදු 200කට වැඩි කාලයකදී මේකේ මං හිතුවා හරි වැරදි හරියට බලන්න ඕනේ කියලා. ඒ ගිය ගමන තමයි අවුරුදු 10ක් හෝ 12ක් ගිහිල්ලා මේ පොත තමයි ඒ ගිය ගමනේ අවසාන ප්‍රතිඵලය උනේ. ඔව්. ඉතින් දැන් ඒ ඔබට ඔබගේ පවුලට සම්බන්ධ ප්‍රමුඛ නමුත් ඒ පෞද්ගලික පවුල් වලට සම්බන්ධ ඒ ප්‍රවෘත්තියේ නුවර යුගයේට සමාජ වැදගත්කමකුත් තියෙන්න ඕනනේ. එහෙම නැත්නම් කෙනෙකුගේ පෞද්ගලික කතන්දරයක් නිකන් මේ මිනිසුන්ට කිව්වට ඒකේ අදාළකමක් එහෙම මේ වටිනකමක් වැදගත්කමක් නැහැනේ. එහෙමයි. දැන් ඒ ඔබගේ පාරම්පරිකව ආපු ඒ උරුමේ හෝ ඒ සම්බන්ධය මුළු මහනුවර යුගයටම අදාළ වෙන එකක් කියලා ඔබට හිතෙන්න දෙපැයි නැත්තම් මේ වගේ එකක් කරන්නේ නෑනේ. එහෙමයි. අන්න ඒ අදාළත්වය මොකද්ද කියන එක පැහැදිලි කරන්න. මම මේ වෙලාවේ මම හිතන්නේ විස්තර කළ යුතු මේ විස්තරය මොකද්ද කියලා. මේ විස්තරේ මූලිකව මේක අපි රහසක් හැටියට තමයි පවුලේ තිබිලා තියෙන්නේ. මේක ඇත්තටම මේ විස්තරේ හුඟක් තියෙන්නේ සිංහල හමුදාව කොහොමද යුද්ධ කළේ? එතකොට අපි තුවක්කු හැදුවේ කොහොමද? අපේ පවුල 1630 රන්දෙනි වෙන සටනේ ඉඳන් 1815 වෙනකන් මහනුවර හමුදාවේ සේවය කළා තියෙනවා. ඒ කියන්නේ ඔය රන්දනිගෙල්ල සටන කිව්වම සීතාව කාලෙට අහු වෙනවද? රන්දනිගෙල්ල සටන වෙන්නේ 1630 පෘතුගීසෙත් සමග. ඔව් බුදුසසුන එතකොට සීතාව කාලෙට වැටෙනවද ඒක? නෑ සීතාව. මහනුවර යුගයට ඉස්සෙල්ලා. මහනුවර යුගයේ 1630 කියන්නේ මහනුවර යුගයේ කොහොමද හමුදා නායකයෙක් හැටියට මේ අපේ සිංහල හමුදාව කොහොමද යුද්ධ කෙරුවේ? ඒ ටැක්ටික්ස් එතකොට කොහොමද අපි තුවක්කු හැදුවේ ඒ වෙඩි බෙහෙත් හැදුවේ කොහොමද අපි ඒ කාලේ වෙනකොට ඒකේ ක්‍රමවේදේ ඒ ඔක්කොම ඒ අපේ පවුලේ තිබ්බා මොකද අපේ පවුලේ උදවිය ඒ යුද්ධවලට සම්බන්ධ වෙච්ච හින්දා එතකොට අපි උදාහරණයක් හැටියට මම මේ කිය යුතුයි මේ විස්තරේ. ඒ ක්‍රමවේදය තමයි අපේ පවුලේ තිබ්බේ. ඉතින් උදාහරණයක් හැටියට අපි සීතාවක යුද්ධයේ වෙනකොට අපි ඔෆෙන්සිව් ඉස්සරහට ගිහිල්ලා යුද්ධ කරලා තියෙනවා. ඔෆෙන්සිව් යුද ක්‍රමයකට තමයි අපි ගිහිලා තියෙන්නේ. එතකොට එලින්ම පෙරමුණට ගිහිලා සටන් වැදුනා. එහෙමයි. ඒක හුඟක් ඒක විස්තර වෙලා තියෙනවා. ඒකේ අලකේශ්වර යුද්ධයේ නැමිති පුස්කොළ පොතේ ඒ විස්තරයක් තියෙනවා. ඇත්තටම කොච්චර අපිට ඒ කියන්නේ ජයවර්ධන කෝට්ටේපේට එතකොට මේ අපි ඉස්සරහට ගිහිලා යුද්ධ කරලා තියෙන්නේ. එතකොට අපේ කැෂුවල්ටි ප්‍රමාණය හුඟක් වැඩි වෙලා තියෙනවා. ආ ඒ කියන්නේ මේ තුවාල වෙච්ච තුවාල වෙච්ච ඔව් 1592 ඉඳන් මේ පිටිට මහනුවර යුගයේ කාලේ වෙනකොට අපි යුද්ධ කරන ක්‍රමේ වෙනස් කරලා තියෙනවා. එතකොට අපි ඔෆෙන්සිව් ක්‍රමයකට නෙමෙයි යුද්ධ කරලා තියෙන්නේ ඩිෆෙන්සිව් ක්‍රමයකට. ආරක්ෂා සහිත ක්‍රමයකට. එහෙමයි. එතකොට අපි මහනුවර යුගයේ වෙනකොට අපි යම්කිසි සීමාවක් අරන් ඒවා ඒ සීමාව හෝල් කරන එක තමයි කරලා තියෙන්නේ. එතකොට යම්කිසි හමුදාවක් එනකොට අපි ඒ හමුදාව ගරිල්ලා පක්‍රමශීලීව පක්‍රමශීලීව අපි එන්න නොදී වළක්වනවා. එන්න නොදී වළක්වනවා. එතකොට අපි ඒක කරලා තියෙන්නේ යම්කිසි ක්‍රමවේදයකට. ඒ ක්‍රමවේද තමයි අපේ පවුලේ තිබ්බේ. ඒ කියන්නේ යුද ශිල්පයක් නේ ඒක. යුද ශිල්පයක්. යුද ශිල්පයක් ඒක කවුරුත් දන්නේ නැති තමන්ම හොයාගත්ත කල්පනා කරලා නිපදවගත්ත එහෙම ශිල්පයක්. එහෙමයි. එතකොට මේ 815 වෙනකන් අපි යුදමය වශයෙන් මහනුවර රාජධානිය යටත් කරගන්න බැරි වුණා. එතකොට යුද ශිල්පයේ තමයි ඩිෆෙන්සිව් ස්ට්‍රැටජි එක තමයි අපි උදාහරණයක් ඇටියට අපි කිව්වොත් 1764 ලන්දේසි මහනුවර ආක්‍රමණය කරනවා. එතකොට ලන්දේසිත් අපි ඉස්සලා එන්න දෙනවා. එන්න දීලා අපි යම්කිසි උපක්‍රම පාවිච්චි කළා තමයි ඒ හමුදාව එක්ක යුද්ධ කරලා තියෙන්නේ. එතකොට අපේ මුළු සිංහල හමුදාවේ මුළු සිංහල හමුදාවේ ලොකුම ඒ කියන්නේ මේ මුළු හමුදාවම තිබ්බ යුද ක්‍රමයේ මෙන්න මේ ක්‍රමයට තමයි ඒගොල්ලෝ ඒ අපි ඉස්සර හිටපු හමුදා නායකයන් යුද්ධ කරලා තියෙන්නේ. කැෂුවල්ටි ෆිගර් එක තමයි බලලා තියෙන්නේ. ඒ කියන්නේ හානිය කොච්චරද කියලා. ඔව් ඒ කාලේ අපේ හමුදාව, ඒ කියන්නේ අද අපි කතා කරුවොත් සෝල්ජර්ස්ලා. ඒ කාලේ හේවායෝ කියලා අපි ගත්තොත්, ඒ හේවායෝ රටේ සම්පතක් හැටියට තමයි අපේ ඔෆිසර්ස්ලා බලලා තියෙන්නේ. ඒ කියන්නේ යුද්ධයට යන ඒ හමුදා නිලධාරීන් දැකලා තියෙන්නේ. ඔවුන් සම්පතක් හැටියට. එතකොට ඔවුන් හානි වුණොත් යුද්ධ දිනන්න බෑනේ. එහෙමයි. මොකද යුද කාලයේදී යුද්ධ කිරීමත් යුද්ධ නැති කාලයේදී ගම් වලට ගිහිල්ලා ඔවුන් කුඹුරු වැඩ කිරීමත් මේ දෙකම ඒ තේවායන්ට තිබ්බ කාර්යයක්. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ දැක්කා යුද්ධයක් කරනකොට ඉස්සල්ලාම කැෂුවල්ටි ෆිගර් එක තමයි බලලා තියෙන්නේ අපිට කොච්චර හානියක් වෙයිද කියලා බලලා එහෙම තමයි කැල්කියුලේට් කරලා තියෙන්නේ ඒ ඔපරේෂන්ස්. ඒ කියන්නේ පොඩි පොඩි ඔපරේෂන්ස් කරනකොට ක්‍රියාන්විතයක් කරනකොට කැෂුවල්ටි ෆිගර් එක තමයි බලලා තියෙන්නේ. එතකොට අපි ඇත්තටම හුඟා අපේ තුවක්කු සිංහල තුවක්කු සහ ඒ සම්පූර්ණ යුද යාන්ත්‍රණයම මෙන්න මේ ක්‍රමයට තමයි හැදිලා තියෙන්නේ. කියන්නේ අපේ තුවක්කු වල යුරෝපීය තුවක්කුව වලට වඩා රේන්ජ් එක වැඩි. ඒ කියන්නේ වදින දුර දුර වැඩි. එතකොට අනිත් එක කැලිබර් එක අඩුයි. ඒක දෙහෙත් ප්‍රමාණයකින් ඒ තුවක්කුවේ උණ්ඩය යුරෝපීය තුවක්කුවට වඩා ඈතට වෙඩි තියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මට ප්‍රශ්නයක් වෙනවා දැන් යුරෝපීය තුවක්කුව වලට වැඩිය මේ බොහොම ප්‍රබල තුවක්කුවක් නේ හදලා තියෙන්නේ. දැන් මේ තාක්ෂණය කොහොමද උරුම වුනේ මෙහාට? ඔව් මටත් ඇත්තටම හිතාගන්න බැරි වුණා මේ විස්තරේ. මම ඒකට හොඳ උදාහරණයක් දෙන්නම්. මම මේ තුවක්කු හොයාගෙන මේ ලෝකේ හැමතැනම යනකොට ඇමරිකාවේ කෞතුකාගාරයක තිබ්බා ලංකාවේ තුවක්කුවක්. හැබැයි ඒ තුවක්කුව ඒ අකෞතුකාගාරේ ස්ටෝරුවේ තමයි තියෙන්නේ. ඒක මිනිස්සු ගබඩාවේ තියෙන්නේ පෙන්වන්නේ නෑ මිනිස්සුන්ට. මේ මම ගිහිල්ලා ඒගොල්ලන් හොයා ඒ මොකද රහස් গুপ্ত වස්තුවක් හැටියට එහෙම තියලා ඉන්නේ. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි ඒක එහෙම තියන්නේ? මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ. ඇයි? මොකද ඒ තුවක්කුව ඒ කාලේ හැටියට හෝ අද කාලේ වෙනකොට මම ඇත්තට මම ඊට පස්සේ නැවතත් ලංකාවට ආවට පස්සේ අපේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිය හම්බෙලා මම මේ විස්තරේ කිව්වා ඒ තුවක්කේ ඩිසයින් එක දැනට උනත් ලෝකේ හොයාගෙන නැහැ. ඒක තමයි මේකේ පුදුමේ මේ කොහොමද මේ මේ ඥානෙ පහළ වුණේ මේ කවුරුත් හොයාගෙන අමුතු බඩුවක් හදන්න ඒක තමයි මෙතන හොයාගන්න ඕනේ ලොකුම දේ ඒකයි ඒ තුවක්කුව අඩි 7ක් දිගයි 0.54 කැලිබර් ෆ්ලින්ට්ලොක් කියන ක්‍රමවේදයට තමයි විදි වදින්නේ ඒ තුවක්කුව හදලා තියෙන්නේ අපි අද කතා කරනවා නම් ස්නයිපර් කියන තාක්ෂණයට තමයි තුවක්කුව හදලා තියෙන්නේ. ඒක හිතන්න බෑනේ නේද? ඔව්. ස්නයිපර් කියන්නේ ඉතින් දැන් මේ අති නවීන මේ මේ තුවක්කුවක් ඇතට කඩාගෙන ඔව් ඒ තුවක්කුව 1680 ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ තුවක්කුව ඇතරම සේෆ්ටි කියලා ලොක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි වෙඩි තියන ස්නයිපර් අපි දැන්ට තියෙන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කුවක තමයි මේ මේ ඔක්කොම මූලික අංග ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒක සේෆ්ටි එකක් තියෙනවා. මොකද බැරි වෙලා ෆයර් වුණොත් සතුරු හමුදාව දන්නවනේ අපි හැංගිලා ඉන්නවා කියලා. ඒකට ඒක සේෆ්ටි එකක් තියෙනවා. ඒ තියෙන free, half lock, full lock කියලා සේෆ්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඇක්සිඩන්ට්ලි ෆයර් වෙන්නේ නැහැ ගන්න එක. ඒ එක. මේ කොච්චර සියුම් වැඩද මේක. ඒ කියන්නේ පිටරටකින් මේ තාක්ෂණය ආවෙත් නැත්තම්. දැන් මෙහෙන් මේ තාක්ෂණය ඔළුවට ආවේ සම්බුහු ඥාණයෙන් ආවා කියන්නේ කියලා. මට හිතා ගන්න. තව එකක් තමයි. දැන් එකම ප්‍රශ්නයක් තියෙනවා මේ ශාමීකර. දැන් අපිට විනාඩි 25ක් විතර වගේ තියෙන්නේ. දැන් මේ යුද ශිල්ප ගැන වෙනමම අපරාධශතනි කතා කරන්න ඕනේ. නමුත් දැන් ඊට අමතරව තව ඔබේ පොත් ගැන කතා කරන්න තියෙනනේ. අපි ඕක පොඩ්ඩක් ඔතනින් අපි මේ නවත්තලා දැන් මේ පොත් දෙකේ ඒ ඒ ශිල්ප ඔබේ පවුලට අදාළ ඒකෙන් තමයි මේක පටන් ගත්තේ. එහෙමනේ. මොකද පවුලේ ආයු යුද්ධ සම්බන්ධලා හිටියන්නේ. ඒ තුවක්කු නිපදවීම, තාක්ෂණ ඔක්කොම ඒවට අදාළයි. නමුත් පොද්දක ගැනත් අපේ අසන්නු දැනගන්න එපා. ඊට අමතරව දැන් මේ පොද්දකට අන්තර්ගත වෙලා තියෙන වෙනත් කරුණු මොනවද සාධක මහනුරුගේ මේ අප්‍රකට විත්ති වලට අදාළ වෙනවා. මහනුවර යුගයේ අප්‍රකට වෙtti. මේ පොත මූලික වශයෙන් අත්‍තර මහනුවර යුගයේ මම කිය යුතුයි මේක වැදගත් කරුණක් වෙනවා. මහනුවර යුගය කියලා අපි හඳුන්වන්නේ 1592 ඉඳන් 1715 දක්වා. හැබැයි මම මේ පොත ලියනකොට මම සම්ප්‍රදායෙන් පොඩ්ඩක් පිටපැන්නා. ඒ කොහොමද මට ඕනේ වුණා මම ලිව්වා මේ පොතේ කෝට්ටි යුගයේ ඉඳන් 1948 දක්වා ඉතිහාසය ලිව්වා. ආ කියන්නේ අදට එනකම්. එහෙමයි. එතකොට මේ පොත වෙළුම් දෙකකින් යුක්තයි. පළවෙනි වෙළුමේ තියෙන්නේ 1411යි. ලංකාවට චීන හමුදාවක් එනවා. එදා ඉඳන් 1782 ඉඳන් 1798 දක්වා රාජාදිරාජසිංහ රජුව වෙනකම් පෘතුගීසි ලන්දේසි කියන යුගවල් දෙක පළවෙනි පොතේ ගැබ්බ තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ. ඔව්. දෙවෙනි කාණ්ඩේ තියෙන්නේ 1790 1948 ඉඳන් 1948 දක්වා සම්පූර්ණ ඉංග්‍රීසි යුගය මේ පොතේ තියෙනවා. ඒ කියන්නේ ඉදහස ලබනකම් ලබනකම් තියෙනවා. ඔව්. එතකොට මේ මම මේ පොත ලියලා තියෙන්නේ දැන් අපි ඇත්තටම පුස්කොට පොත් බලනකොට ඉතිහාසයේ පුස්කොළ පොත්වල ලියලා තියෙන්නේ විත්ති පොත් වශයෙන්. එතකොට මම විත්ති පොත් බලලා ඒ ෆෝමැට් එක තමයි මේ පොතට අරන් තියෙන්නේ. එතකොට මම කළා තියෙන්නේ ඒ ඒ රජතුන්ගේ කාලේ මොනවාද උනේ කියන සම්පූර්ණ විස්තරයක් 1592 ඉඳන් 1815 දක්වා මම ලියලා තියෙනවා. මේ කාණ්ඩ දෙකේම ඒ විදිහට විස්තර කරනවා. ඒ විදිහට තියෙන්නේ. ඊට පස්සේ 1815ට පස්සේ ඒ ඒ කාලවලදී ආණ්ඩුකාරයෝ තමයි ලංකාව පාලනය කරන්නේ. ඔවුන් යටතේ ඔවුන් ලංකාවේ මොනවද කරුවේ? ඒ ඒ විස්තර 1948 දක්වා ලියලා තියෙනවා. ඒ විදිහට තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඊට අමතරව මේ පොතේ ඓතිහාසික පින්තූර 583ක් මේ පොතේ ගැබ්ව තියෙනවා. ඔව් ඒ ඇරෙනකොට කාණ්ඩ දෙකේ අන්තර්ගත වෙලා තියෙන කරුණු විස්තර කරන එක තමයි වඩා ඵලදායක අපේ අසන්නන්ට. ඔබ විස්තර කරපු ඒවාට අමතරව විශේෂ දේවල් මේ කාණ්ඩ දෙකට අදාළ මොනවද තියෙන්නේ අපි යන්නේ. මේ පොතේ හුඟාක්ම ලංකාවේ අලුතෙන් හොයාගත්ත දේවල් කීපයක් තියෙනවා. අපි පින්තූරේ හැටියට ගත්තොත් 1764 මහනුවර සිතුවමක් තියෙනවා. ඒකට කියන්නේ බැටල් මැප් එකක් කියලා. එතකොට 764 ලන්දේසි සහ සිංහල හමුදාවත් යුද්ධ කරනකොට ඒ හමුදාවල් හිටපු තැන් ඒ විස්තර මේ පොතේ ගැඹුර තියෙනවා. ඒ සිතියමේ තව සිතියමක් තියෙනවා සිංහල හමුදාව 1766 සිංහල හමුදාවේ පෙරට්ටුවක් ඇඳලා තියෙනවා. ඒ දෙක. තුන්වෙනුව තමයි 1785 වෙනකොට ලන්දේසින් කෝට්ටේ බලකොටුවක් හැටියට පවත්වාගෙන යනවා. ඒකේ සිටියම මෙහි තියෙනවා. ඊට අමතරව මෙහි තියෙනවා තවත් විශේෂ ලිපි ලේඛන විශේෂ ලිපි ලේඛනයක් තියෙනවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ යම්කිසි පුද්ගලයෙක් එතන ඉඳලා එතන විවිච්ච විස්තරේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා. ඒ විස්තරේ ඒ කියන්නේ ඇසින් දුටු විස්තරයක්. ඇසින් දුටු විස්තරයක්. ඒ කවුද ලියලා ඒ පුද්ගලයාගේ නමක් තියෙනවා. නමක් තියෙනවා. ඔව්. අනිත් එක දැයි ලෙගුණ හොයාගත්තේ කොහොමද? ඒක එංගලන්තෙන් තමයි මට හම්බුනේ. ඒකේ වැදගත්කම තියෙන්නේ 1815 මාර්තු 2 වෙනිදා තමයි උඩරට ගිවිසුම අත්සන් කරන්නේ. වෙලාව තමයි හැන්දෑවේ 4යි 6යි අතර කාලයේදී තමයි උඩරට ගිවිසුම අස්සම් කරන්නේ. ඒ ඒ කාලේ යොදාගන්න විශේෂ හේතුවක් තියෙනවද? ඒකනේ ලියලා තියෙනවා මෙන්න මේ වෙලාවයි මේ වෙලාවයි අතර තමයි උඩරට ගිවිසුම අස්සම් කළේ කියලා තියෙනවා. ඒ වෙලාවේ ඒ පුද්ගලයන් ආපු වෙලාවයි කවුද ආවේ ඒ සම්පූර්ණ විස්තරය මෙහි තියෙනවා. ඊට අමතරව මේකේ ලංකාවේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ ජන්මපත්‍රය ඇහැල පුල කුමාරයාමි ධම්මපත්‍රය ඒ වගේ ධම්මපත්‍ර හයක් තියෙනවා කැපිලිපොළ දිසාවගේ ඒගොල්ලන්ගේ හඳහන් ඔව් හඳහන් වීර පුරන්නප්පෝ වගේ ජාතික වීරයන්ගේ හඳහන් හයක් මේ පොතේ ගැබ්බ තියෙනවා දැන් මේවා ඔබ මේ මේ මේ හිතන්න බෑනේ කියලා මේ හඳහන් මේ අප්‍රකට ලේඛන හැබැයි ඇත්ත වශයෙන්ම මේ තනි පුද්ගලයෙක් හැටියට මේ බඳු ආදේශනාත්මක කෘති දෙකක් විශාල කාණ්ඩ දෙකක් එකක මම හිතන්නේ පිටු 1000කට ඇති නේද? පිටු 1200. 1200 ඉතින් දැන් රජ කාලේ නම් ගම්බර දෙනවා. ඉතින් මේ කාලේ නම් හරිනම් විශ්වවිද්‍යාල වලින් ඔය ඩිලිට් උපාධි ආචාර්ය උපාධි ඒවා දෙන්න ඕනේ. ඔබ ඒවා බලාගෙන නෙමෙයි නේද? නමුත් ඇත්ත වශයෙන් මේ මම හරි සන්තෝෂ වෙනවා දැන් අපිට ලැබිච්ච මේ පැය භාගයක මේ ගුවන් විදුලි පෙරවදන වගේ වැඩසටහකින් හරි ඔබගේ මේ කෘත්‍ය දෙක හඳුන්වලා දීලා. එහෙමයි. ඔබගේ ප්‍රශංසාවට මේ ඒක ඉතින් නිසි <laughs> සැලකිල්ලක් ගෞරවයක් නෙමෙයි අඩු ගානේ ඒ වගේ පුංචි ගෞරවයක් සැලකිල්ලක් ලබා දෙන්න ලැබීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා අද පෙරවදන අසන්නනේ අද ඔබට අපි හඳුන්වා දුන්නේ ශාමීකර පිළිපිටිය කියන මේ ආශ්චර්යජනක පරිශකයාගේ මහනුරුවගේ අප්‍රකට විත්ති කියන කොටස් කාණ්ඩ දෙකකින් යුක්ත මහා ග්‍රන්ථයයි ඔබට හඳුන්වා දුන්නේ ඔහු සමග කළ සාකච්ඡාවෙන් ඔබට තේරෙන්නේ නැති මේ පොත කොච්චර වටින පොතක්ද කියන කාරණේ කියලා අප්‍රකට දේවල් අපිට මේ අපේ රටේ සැඟවිලා තියලා ඒවා ඉස්මතු කරලා පෙන්නලා දීලා ජනගත කරලා මේ කරපු මහා මේ කොතරම් දුර්ලභ ගණේ මෙහෙන්ද ඒක අපි කොච්චර අගය කරන්න ඕනද කියලා ඔබට හිතෙනවා ඇති අපි ඊටාත්ම කෘතවේදීත්වය පළ කරනවා අපේ චාමිගර පිළපිටිය මේ පරිශිතයානන්ට පෙරවදන්න පැමිණිලා ඔබගේ මහා කෘතිතක ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන බොහොම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. අටිගත කළේ නදීරා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය.